අපේ මන්ත්‍රතුමාගේ බය අධිකරණය මොකද්ද කියන්නේ කියලා. අධිකරණය කිව්වොත් මේ බලේ නෑ කියලා අපිට අයවැය තියෙන නිසා ආපහු නීතියක් ගෙනල්ලා ඒක සංශෝධනය කරලා ඇතුල් කරගමු. ඒත් මම විශේෂයෙන්ම මේ අවස්ථාවේදී සතුටු වෙනවා. අපේ මන්ත්‍රීතුමාට නීතිය ආධිපත්‍ය ගැන මතක් වුණේ නිසා මේ අවස්ථාවේදී. අපි කරුණානාකාර මන්ත්‍රීතුමා ලක්ෂ්මන් ගිරියල්ල වාඩි වෙන්න ගරු අගමැතිතුමා කිව්වා හිටපු මුත්‍යාකාරතුමියක් ඉවත් කරයි කියලා කියලා දෝෂාභියෝගයක් මේ පාර්ලිමේන්තුවේ නැතුව. ඒක සම්පූර්ණ අසත්‍යයක්. තීන්දුව දීලා හමාරයි දැන් මේව ගැන කතා කරන්න බෑ.